ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දරයි. ඉරිදා සංග්‍රහය ආයුබෝවන් හිතවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයටයි ඔබ මේ සමන් දෙන්නේ මේ අවස්ථාව ඉරිදා සංග්‍රහයට මෙන් කර තිබෙනවා දැනුම දියුණු කර ගැනීමට වඩා පරිකල්පනය වර්ධනය කර ගැනීමෙන් උදා කරගන්නා නිර්මාණශීලීත්වය ප්‍රයෝජනවත් කියා ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයා පවසනවා. 1879 ඉපදිලා 1955 දී එතුමා අපාතරින් සමුගත්තේ ලෝකයට විශාල සේවයක් කර. දැනුම කියන්නේ knowledge. ඒ අවශ්‍යයි. කුසලතා කියන්නේ skills. මෙතන කියන්නේ පරිකල්පනය. ඉංග්‍රීසියෙන් කියන imagination. මනා පරිකල්පනයක් තිබුණු මහාගමසේකර ගැන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහාගමසේකරයන්ගේ ගීත කවි පිළිබඳ විචාරාත්මක ග්‍රන්ථයක් පළ කර තිබුණා. එය කියවද්දී විශාල ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරමු. එම ගීතය රචනා කළේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ සතරවරම් දෙවියන් දුට්ටරාජ විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දිව්‍ය රාජ්‍යයන් පිළිබඳ ජන විශ්වාසයක් තිබෙනවා. මහනුවර කන්ද උඩරට අස්ගිරි මහා විහාරයේ චෛත්‍යයේ දේවතා කොටුවේ මේ සතරවරම් දිව්‍ය රාජ්‍යයන් වහන්සේලා හතර දෙනාගේ රූප අඹලා තියෙනවා. චෛත්‍ය ගර්භයේ තිබෙනවා. එය අපේ රටේ ජන විශ්වාසයට අනුව විශාල ශාන්තියක් ආශිර්වාදයක්. අපි ඒ ආශිර්වාදාත්මක ගීතයට සවන් යොමු කරමු. Thank you. මහරජ සතර අතු ඇවිදි පිරිත් පැන් සිටි පුතුනේ වක්මත් කෙනෙක්ට සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් සිටි පුතුනේ වක්මත් කෙනෙක්ට දිවනං කෙලවත අන්ත පියාපත් අලමි පලාපෙති බැනයි කෙලවට අන්ත පියාපත් අලමි තුනි පායති සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන්ගේ සරක් සුබ ගැබ වන්නමාලි මහත අද පොත් බලන්දර වන්නමාලි මහතේ අගකුත් බලන්දලා සතරවරම් දේ මහරජ සතර අති ඇලි කිරිතන් කිසි පුතුනේ වක්මල් දිනෙත් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි දිනෙත් පෙන් දිනෙත් පුතුනේ වක්මල් දිනෙත් පොකුරත කලාව උදියේ කුස්තරල නෙලාගෙන ඇඟිලි පොකුරත අප්ලාවියක් ලෙන්දුර බලා හිනවා වලාහක දෙවින් කිසිවර ඇතින් බල බලා උතු දෙස කිසුරුමි විහාරය ළඟ අන්න ඉන්නවා කිසුරුමි විහාරය ළඟ අන්න ඉන්නවා සතරවරම් දෙව් මහරජ සතර ඇති ඇවිදි කීපෙන් සිටි පුතුනේ වක්මල් කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර ඇතින් ඇවිදි ඉරිත්පැන් සිටි පුතුනේ වක්මල් කිනිත්තෙන් ශබ්දමානව වංශවේදය නමින් පොතක් පිට වුණා. ශ්‍රවණ අධ්‍යක්ීම් හරහා සංස්කෘතිය ගවේෂණය කිරීමටයි ඒ උත්සාහය දරා තිබෙන්නේ තරුපති මුණසිංහ. ඔස්ටින් මුණසිංහ සංගීතවේදියාගේ පුත්‍රයා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශයේ ආචාර්යවරයෙක් ඔස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය කළේ. විවිධ නාටකවලට ඔහුත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වලට සංගීතය සපයා දී තිබෙනවා. මෙය මේ කෘතිය පරිේශණයක ප්‍රතිඵල හැටියට දක්වන්න පුළුවන්. රංජන බේසිංහ කියන දන්ත වෛද්‍යවරයා, ආචාර්ය අනුර රත්නසේකර, මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු මේ වාගේ අය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සම්බන්ධව වැඩ කටයුතු කරන අය මේ සංගීතයේ මනෝවිද්‍යාත්මක පැත්ත, ශබ්ද විද්‍යාත්මක පැත්ත අධ්‍යයනය කර තිබෙනවා. ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි මහාචාර්ය මధుරංග ප්‍රනාන්දු ජවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒ අයත් මේ සම්බන්ධව කතා කර තිබෙනවා පොතපත ලියා තිබෙනවා ඒ ගැනත් සිහිපත් කරන්නට කැමති මොහිදින් බෙග් අල්හාජ් මොහිදින් බෙග් එතුමාගේ පුත්‍රයා ඉසාක් ගීත ගායන ඉසාක් බෙග් අසනීපයක් හැදී ඉන්න හුට සූපත් භාවය අපි පතනවා කරුණාරත්න අබේසේකර කවියා අල්හාජ් මොහිදින් බෙක්ටලියෝ ගීතයක් කතරගම දෙවියන්ගේ විශ්වාස පුද සිරිත් සිහි ගන්වනවා. ඒ ගීතයටයි මේ අවස්ථාව සැලසන්නේ. හරවන බව කඳ සූරින් යුරතද බල පල කර තුරුලියේ ඔද කල මදනල සරවන බව කඳ සූරින් යුරතද බල සිඹ සිඹ දෙව් සතකින් නෙමි कंतले सिंब सिंब देव सतत नमे कंतले सतपुव मन सुव යහන කතුම් හෙල සරවන බව සඳ සූරින් දුගතද බලේ නැති දොලසට සෑහුන කිතුස සමෙනි පිල්දී දන වාහනේ සයමුන කිනති දොලසට සෑහුන කිතුස සමෙනි පිල්දී දන වාහනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ එකනතකින් බලනු මන විසාමිනු සරවන බව කඳ සූවිඳු ගෙතද බලී මුදුනට ලෙලතේ සෙවොලින්දු ගජ දොළසත කින්දන ඇවිද රුකන්ද රජ සමුදුනට ලෙලතේ සෙවොලින්දු ගජ දොළසත කින්දන ඇවිද රුකන්ද රජ ඔබ පිය මන මන පොබ කල එම සඳ ඔබ පිය මන මන පොබ කල එම සඳ මෙම පියස දේ දුක බියසක සංසඳ සරවන බව කඳ ස්පුරින් බුදෙත බල පල කරු තුරුලිය පොද කල මදනල සරවන බව කඳ ස්පුරින් බුදෙතද බලී ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ කටයුතු කළ වයිඑම් සුමනසිරි මේ සිතාර් වාද්‍ය ශිල්පයා පහුගිය දිනක අපාතරින් වෙන් වුණා. අනිල් ಭಾರತಿ ගායකයානන්ද අපාතරින් වෙන් වුණා. සමන්ද සිල්වා ගායකයානන් අසනීපෙන් ඉන්නේ. විවිධ අයට විවිධ ප්‍රශ්න. මේ සියලු දෙනාට අපි දිව්‍ය මෝක්ෂ සම්පත්තිය නිවන් සුව වාගේම සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉන්දියාවෙන් ඇසෙන භජන් ගීතයකට අපි සමන් යොමු කරමු. මේ භජන් ගීතය ඔබ අපගේ සිත් හදවත් හැඟීම් සිතුවිලි සුවපත් කරන්නට සමත් වේයයි විශ්වාස කරනවා. شروالی میں آیا میں آیا والی مجھے بلایا شیرا والیے میں آیا میں آیا شیرا والیے بنجارا سب کی تیرا دوارا اونچے پر بت لمبا رستا اونچے پربت پر بت لمبا رستا پر میں رہنا پایا کھیلا والی آیا شیرا شرمالی जय झूलेलाल بیکاری ایک برابر تیرے سارے پجاری تو نے سب کو درشن دے کے تو نے سب کو درشن دے کے اپنے گلے لگایا شیرا والیے لیے بہارا والے میرا والیے تو نے مجھے بلایا شیر والیے میں آیا میں آیا شیرا والی تو سے بولو جی ماما کو تارے بولو جی ماما کو باتیں بولو ماتا ماتے کے درشن පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන්නා කියලයි ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා පවසන්නේ. පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන්නා කියලයි පවසන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් තුමාගේ කදිම අදහසක් එතුමන්ගේ ජීවිත කතාව ඒ ප්‍රකාශන ලේඛන අධ්‍යයනය කරන විට අපිට ජීවිතය ඉගෙන ගන්න බොහෝ කරුණු තිබෙනවා. බණ්ඩාර විජේතුංග අපාතරින් වියෝවි කාලයක් වෙනවා. ප්‍රේමකීර්තිද අල්විස් අපාතරින් වියෝණ කාලයකට පෙර ඒ වගේම විශිෂ්ට නාට්‍ය ශිල්පියෙක් කලාකරුවෙක් W ජයසිරි ඔහුත් අපාතරින් වෙන් වෙලා ගියා. ජීවිතේ හැටි එනවා යනවා. සංයෝගයේ වියෝගය. W ජයසිරි මහාචාර්ය සනත් නන්දසිරිට ලියු ගීතයක් ගුවන් විදුලියේ එකල ජනප්‍රිය වූවා මේ එම ගීතය. හමයි ලොව නැලවේ නුඹ නිදියයි නිසන්සලේ නිදි කුම්බා මල් පැකුලේ නිදි කුම්බා මල් පැකුලේ සුලං හමයි ලොව නැලවේ නුඹ නිදියයි නිසන්සලේ සතු ඇකිලෙයි පිනි බේරෙයි බිම වැතිරෙයි යාය නිදයි අතු ඇකිලෙයි පිනි බේරෙයි මගේ දුකට නුඹ නාඩන් සිදි කුම්බා මල් කැකුලි උලන් හමයි ලොව නැලවෙයි නුඹ නිදියයි නිසන්සලේ කතාවයි. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කතනයක් ලෙස වුණත් එය අවසාන වශයෙන් සමාජ කතනයක් වෙනවා. සමාජ විවරණය උදෙසා ප්‍රබන්ධය ආත්මය විනිවිද යන්නේ යම්සේද මේ මගේ කතාව මේ තීරුවද චිත්තසංතානයේ පතුරටම හිමි දෙනවා. රවීන්ද්‍ර විජයවර්ධන ප්‍රධාන පුවත්පතකට ලියූ තීරු ලිපි පොතක් හැටියට දක්වා තිබෙනවා පළ කර තිබෙනවා මේ මගේ කතාව. අසීයෙන් ලියු සටහන් නමින් ඒ කදිම රචනාවලිය කියවන්නට ලැබුණා. ඒ බවත් මේ ඉරිදා සංග්‍රහයෙන් සිහිපත් කරන්නට කැමතියි. සිසිර සේනාරත්න අපාතරින් වෙන් වුණු තවත් අසිරිමත් හඬකින් ගීත ගැයූ ගායන ශිල්පියෙක් සංගීතඥයෙක් එතුමාගේ ප්‍රිය බිරිඳ ඉන්ද්‍රාණි විජයබණ්ඩාරත් කදිමට ගීත ගැයූ කෙනෙක්. දෙදෙනා එක්ව ගැයූ යුග ගීතත් අතිශය ජනප්‍රිය වුණා. මේ සිසිර සේනාරත්න ගැයූ ගීතයක්. නයියඩි වන්නම සිහිපත් කරනවා. නයාගේ ගමන සිහිපත් කරනවා. මේ ගීතය අපි අසා බලමු. පන්නයි හාමි නට පන්නයි හාමි උපපිනේ හැඩ පිනා උඹේ වැඩ නට පන්නයි හාමි නට පන්නයි හාමි උඹ නට පන්නයි හාමි කරිනවා උඹ ටික ටික නැදෙනවා නලා විතාලයට නටනවා පිනේ කරන්නේට පිඳිනවා දත්තකලත් බයක් ඇත්තිනේ පොඩි බේතක් මේ තියනවා නටපන්නයි ආමි ඔබ නටපන්නයි ආමි ගස්පේ හුඟක් විහිසිලයි මෙල්ල කලෙත් දහදුක් විඳලයි දත් හැලුනත් නයා නයාමයි යන්න ගියත් යන්න දෙන්න බෑ දරු පවුලක් උඹෙන් රැකෙනවා නටපන්නයි ආමි උඹ නටපන්නයි ආමි කවිතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක